හොඳයි අපේ අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අපිට බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරනකොට මුලින්ම සඳහන් කරා සතිපට්ඨානය ගැන. එතකොට ඒ වගේම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙනවා ඒකායන මාර්ගය තමයි සතිපට්ඨානය එතකොට යම්කිසි විදියකට පැටලිලක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මට හිතුණා මට හිතෙච්ච හැටි මම කියන්නම්. මේ සතිපට්ඨානයේ ඒකායන මාර්ගයක් තමයි ඒකායන මාර්ගයම තමයි නමුත් බෝධිපාක්ෂික ධර්ම තුල විස්තර කෙරෙන්නේ මේ බෝධියට පක්ෂ වෙන්නේ අර සතිපට්ඨානය දියුණු කරනකොට මේ 37 මොන ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන එක ගැන වෙන්න ඕනේ නේද? එහෙම නේද? ඔව් දැන් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට දැන් අපිට යම්කිසි ගමනක් යන්න ඕන යම් තැනකට යන්න ඕන. එතකොට ඒ තැනකට ඒ තැනට යන්න මෙන්න මේක තමයි පාර කියලා පෙන්නනවා. දැන් පාර පෙන්වුවාට පස්සේ පාර තියෙනවා. දැන් අපි ඉන්න තැන ඉඳලා ඒ අදාළ ඉලක්කයට පාර තියෙනවා. එතකොට ඒ ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිය. මේක තමයි එකම පාර. හැබැයි දැන් ඒකේ යන්න අපිට කකුල් දෙක වැඩ කරන්න එපායි හරියට. කකුල් දෙක වැඩ කළේ නැත්නම් අපිට යන්න බෑනේ. ඒක කකුල් දෙක වැඩ කරන්නේ නැත්නම් අපිට මොකක් හරි උපකරණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වාහනයක් තියෙන්න. එතකොට ඊට පස්සේ S2 පේන්න ඕන. ඊළඟට අපට ඒ අදාළ ඉලක්කය ගැන අදහසක් තියෙන්න ඕන. ඒ ගැන උනන්දුවක් තියෙන්න ඕන. ඒකට ක්‍රියාත්මක වෙන්න. දැන් පාර තියනවා අදාළ ඉලක්කය තියෙනවා එතනට යන්න පාර තියෙනවා. හැබැයි මේ පාර යන්න අපිට තව ගොඩාක් ಜಾති ඕන අන්න ඒවා තමයි මේ පාක්ෂික ධර්ම කියලා කියන්නේ. එතකොට සතිය තමයි ඒකායන මාර්ගය. එතකොට මඟ පැහැදිලි. ඒ මාර්ගේ යන්න අපිට මේ අවශේෂ ගුණාංග ටික අවශ්‍යයි. ඒ නිසා තමයි බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව පැහැදිලි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, ත්වන් සරණයි. ත්වන් සරණයි.